පාර්ලිමේන්තුව තුළ අපිට අපහාස උපහාස අගමැතිතුමාගෙන් එල්ල වෙද්දී අපි නිරන්තරයෙන්ම අපේ සටන අත්හැරලා නැහැ. වගේ මේ රටේ ආදරණීය අම්මලා තාත්තලාෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ වගේම පාසල් ගුරුවරුන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. පාර්ලිමේන්තුව බලන්න පාසල් දරුවෝ හරියට එනවා. මම ඊටාම කාරුණික ඉල්ලීමක් කරනවා. පාසල් දරුවෝ අරන් එනකොට අගමැතිතුමා ලංකාවේ ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලලා දරුවෝ අරන් එන්න. එතුමා ජපානයේ ගිහිල්ලා හිටියේ දවස් දෙක නම් පාර්ලිමේන්තුව ඉතා සාමකාමීව පැවතුණා. කවුරුවත් අසබිවදන් අපහාස කිරීම සිද්ධ කරේ නැහැ. අන් සෑම දවසකම අගමැතිතුමාගේ ඉතාම අසභ්‍ය අපහාසව විඳින්මින් තමයි විපක්ෂය කටයුතු කරන්න වෙලා තියෙන්නේ. දරුවෝ මේවා නරක පූර්වාදර්ශ ගන්න පුළුවන් නිසා අපි දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන් පාර්ලිමේන්තුව නැරඹීමට ගෙන පෙර අගමැතිතුමා ලංකාවේද නැද්දයි කියලා පොඩ්ඩක් විමසා බලන්න කියලා.